පින්වතුනි මෙම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස

පිළිවෙලේ දෙවෙනි දවස වශයෙන් සලකනවා පාලනය කරන ගිහියකි කෙලවවාදයක් අදත් දෙන්න තිබෙන්නේ භාවනාවල් ගෙන යාම පිළිබඳව ශක්තිය ඇති කර ගැනීමට අතරතුර පහළ වෙන්නා වූ බාධක ඇති කරගෙන ශක්තිය දිනු කර ගැනීමට උපකාර වන්නා වූ උපදේශක සම්මය බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඉදිරිපත් කරගෙන ඉන්නේ කියන බලාපොරොත්තු හැම යෝගාවචරයකම බලාපොරොත්තු වෙන්නේ අද හෝ හෙට හෝ මේ ජීවිතේදී ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කර ගැනීමට පාඩහැනිවන විරුද්ධ වෙන යෝගාවචරයක් ඇත්තේ නෑ. මේ පිළිප දෙයෙන් මේ පිළිප නිවන් අවබෝධ කිරීමට පෙර ගැනීමට ඉදිරිපත් පිළිප. අද පවත්වාගෙන යන වැඩ පිළිවෙල අනුව මුලින් පටක් කළා ඒක නමකටම උනන්දුවෙන් වීරියෙන් වැඩ කරන කිරීමට ඒකාම සුදුසු වැඩ පිළිවෙලක් හදලා නොඅඩුව වීරිය යොදාගෙන වැඩගෙන යාමට සුදුසු වැඩ පිළිවෙලක්. ඒ වගේම අනිත් අතට කම්මැලිව ජීවත් වෙනවා නම් කුසීතකම් ඒ කුසීතකම් ජීවත් වීමටත් මේ වැඩ පිළිවෙල හොඳ පිළිගන්නේ. මේ නියෝගාවචරය එක නමක්වත් ඒ විදිහේ කුසීතව නිකමට වැඩ කිරීමට නිකමට කාර්යය ගෙවීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ඇතියි. එනිසා මේ වැඩ පිළිවෙල මේ යෝදා කියන කාර්යසටහනට අනුව වැඩ පිළිවෙල මේ පිළිදට හොඳටම ගැළපෙන එකක් සාකච්ඡා කරනවා. එයින් නියම ප්‍රයෝජන ගැනීමට බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුලින් තකාගත නයිදං සිතිල මාර නයිදං අප්පේන කාමක නිබ්බානං අධිකං තබ්බා සබ්බ ගන්තබ්බ නිවන් අවබෝධ කරගැනීමේ වැඩ පිළිවෙල සිතිවිලි මානස් නිහින් ආරම්භයෙන් කරගන්නට පුළුවන් එකක් නේ. මේකම අපේන ධාමත. ස්වල්පෝත්සාහයෙන් පුළුවන් එකක් නේ. නිවන් අවබෝධ කර ගැනීමට කළ යුතු ආරම්භය විසින් ආරම්භයෙන් පුළුවන් වෙන්නේ නැහැ කියන එක මොනවද පරිණාමය. යන්තම් ආරම්භයෙන් පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේන භාවක සම්මෝත්සාහයෙන් පුළුවන් වෙන්නේ. ඊළඟ ආද ආරම්භයක් තියෙනවා. හිතට ආවද්දගත් තද ආරම්භයක් තියෙනවා. මේ මම අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු අනිත්ක භාමේ වීරිය බාලයේ ශක්තිය ඇති සාධුරට හොඳට යොදා ගන්න මහත්කම යොදා ගැනීමට අදිස්ථාන කරගන්න මේ දෙක නැති වුණොත් නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අදහස. නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරය ආරම්භයම සාර්ථක කර ගැනීමට ආරම්භයම පදව දැඩිව ගෙන යන්න. දැඩි ආරම්භයක් ගන්න. සිහිහිලි වැඩ පිළිවෙලකින් යම්තම් වැඩ පිළිවෙලකින් පුරවන් වෙනවා. ආවාත ගියාට ඉන්නවා වෙනුවට වැඩකිරීමෙන් මේ නිවන අවබෝධ කරගන්නට පුළුවන් වෙන සාර්ථක කරගන්නට පුළුවන් මනෝභාවනාව මනෝභාවනාව සාර්ථක කරගන්නට පුළුවන් වෙන සාර්ථක ආරම්භයෙන් නිදි ආරම්භයෙන් දැඩි ආරම්භයක් විශේෂයෙන් විදර්ශනා භාවනාව කියන යෝගාවචරය ආරම්භය සාධන කරගන්න ආරම්භය දැඩි කර ගැනීම සම්පූර්ණ කරගන්න උපදේශ බොහොම තැන්වල සඳහන් විදර්ශනා භාවනාව කරන යෝගාවචරය විදර්ශනා භාවනාවට පරමුණෙන් සතර ගමතහන් වලින් ඉස්තිර කරගන්න ඕනේ කියන අවවාදයේ මේක කලින්ම දීලා තියෙනවා. සතර කමතහන් හොඳට සම්පූර්ණ කරගෙන තියෙනවා නම් විදර්ශනා භාවනාව ගෙන යාමදී සතර කමතහන හොනින් තියාගන්න. මේ යෝගාවචක ධර්ම සතර කමතහන ඒ වගේම බොහෝ දුරට කරගන්න. මේක ප්‍රයෝජනියක් මතක් කර දෙන්න සතර කමතහන් වාසයෙන් බලනකොට පළමුවෙන් බුද්ධානුස්සති භාව. බුද්ධානුස්සති භාවනාව හොඳට දියුණු කරගෙන සම්පූර්ණ කරගෙන තියෙන්න ඕන බලන්න. භාවනාව දියුණු කරගෙන සම්පූර්ණ කරගෙන තියෙනවා කියන්නේ බුද්ධානුසති භාවනාවේ හිතේ සම්පහන්කණය ඇති කරගන්න පුළුවන් ඒ නිසා භාවනාව සම්පූර්ණ කර ගැනීමට පරසින් නව ගුණයක් තේරුම් සහිතව එකට අරගෙන එක එක ගුණයක් ඒකෙන් අරගෙන භාවනාවේ එක ගුණයක හිතේරුවන් කරා ඒකෙන් හිත තන්පත් වුණාම ඊළඟ ගුණයක හිතේරුවන් ඊළඟට ඊළඟ ගුණය පොළොවේ කියන ගුණ නමයට පිළිවෙලින් හිතේරුවන් මුල හිතන් අගට අග හිතන් මුලට ඔය විදිහට දිගට පුරුදු කරගන්න. ඒ පුරුදු කරගෙන යන අවස්ථාවේදී ඇතැම් ගුණ හොඳට ප්‍රකටව දැනෙනවා. ඇතැම් ගුණ ප්‍රකටව දැනෙන්නේ නැහැ. හොඳට ප්‍රකටව දැනෙනවා කියන්නේ ඒන් සිත් සමාධියක් ඇති වෙනවා. ඒකේ සහස්රම් සම්පහන්තනේ ඇති වෙනවා. එතකොට ප්‍රීතිය ඇති වෙනවා. ඒකෙන් බලවත් වෙනස්කම් රාශියක් සිිතේ පහළ වෙනවා. ඒ ප්‍රීතියක් සතුටක් ඇති කර ගැනීමට ශක්තිමත් වන අන්දමට ඒ ඒ ගුණයන් මෙනෙහි කරලා පුරුදු කරගන්න. කරලා ඒ විදිහට කරගෙන යන අවස්ථාවේදී යම් ගුණ එකක් හෝ කීපයක් අනුව ඒක තැන්පත් කරගන්නට පුළුවන් වෙනවා නම් ඒ පිට ඒ පිටට පමණක් පිට යොදාගෙන නැවතනකට ඒ වයින් පිටේට එමෙ යොදාගෙන යනකොට ඉතාම හොඳට හිත පහදින්නවා ඉතේ ප්‍රසන්න භාවය ඇති වෙන මුල කීපයක් හෝ තියෙන්න පුළුවන් ඒ කීපේ හොඳට දියුණු කරගන්න නැවත නැවත දියුණු කරගන්න නැවතනකට දිනු කරගෙන ඒක ප්‍රයෝජන කරලා ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් විදෙක සිටි හැටියෙම හිත යොදනවා මේ තමන් පුරුදු කරපු උත්සාහස්ස ගුණය ඒ යොදන කොටම හිතේ වෙනස්කම් දුර්වලකම් තිබුණා නම් මේ දුර්වලකම් කියලා නැඩගෙන බවට ප්‍රසන්න ගතියක් නිමිත්ත ගතියක් සම්පත් ගතියක් කිසිල් වගේ ධාරාවක් නාවන්නා වාගේ වැක්කෙන්නා වාගේ මතක දෙයට නිවීමක් දැනීමක් පිටට ඇති වෙන කායයක් වේදනා. සීතිය ඇති වෙන. සතුට ඇති වෙන. මෙන්න මේ විදිහේ ස්වභාවය තමයි සම්පහන්සන ධර්මයේ. මේ සම්පහන්සන ධර්මයේ ඇති කර ගැනීම අවශ්‍යයි. මේක මේ විදිහට පුරුදු කරගෙන තියාගන්න උද්‍යානසිකේ පුරුදු කරගෙන ජීවිතයෙන් ඕනේ කියන්නේ මෛත්‍රී භාවනාව ඒ භාවයම පුරුදු කරලා තියාගන්න මෛත්‍රී භාවනාව කොහොම කරන උදවිය ඇති තාතුලට දිනු කරලා තියාගන්න ඕන මෛත්‍රී භාවනාව උපචාර tattයක් ඉක්මවලා අර්පණා tattයකට පමුණවාගෙන කියනවා නම් ඒ කර්මතයි මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ලොකු ප්‍රයෝජනයක් අලසා ගන්න පුළුවන් වෙනවා අර්පණා tattයකට ඒ මෛත්‍රී භාවනාව පමුණවාගෙන කියනවා. සාමාන්‍ය වශයෙන් සලකා බලමු බොහෝ විට මේ මෛත්‍රී භාවනාව කරන්නේ නැත්නම් සමනි දුක්ඛේ මා නිරෝධේ මා සෝපස්සේ මා ගැනෝන් කියන කිව්වා කියන. ඒක ආමාන්‍ය මෛත්‍රිය තමයි නියමාන්තමට මෛත්‍රිය කරනවා නම් අහං අවීරෝ හෝ අභ්‍යාපත්‍යෝ හෝ අනිගෝ හෝ සුඛියත්තානම් පරිහරාමි කියන මෙන්න මේ කොටස් හතරට අනුව හිතේ දියුණුවක් ඇති කරගන්න. සිංහලෙන් කියනකොට මම වෛර නැති වෙනවා මම තරහ නැති වෙනවා මම දුක් පීඩා නැති වෙනවා මම ඒකත් වෙනවා කියන වචන හතරක් පුරුදු කරගන්න මේ වචන හතර පුරුදු කරගන්න මේ වචන හතර ක්‍රමයෙන් පිටේ දුර්වලකම් අඩු සක්වේත සමුනවන්නා වූ වචන යන්නේ ඒ තේරුම වශයෙන් සලකන්නේ මෛත්‍රිය ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ ධර්මය. ව්‍යාපාදයේ කියන්නේ ක්‍රෝධය, තරහ, වෛරය, ඔය නම් වලින් කියනවා ඒ ව්‍යාපාදයේ කියනක කාදෙන් බලපවත්වන්නව අවස්ථාවේදී විවහාර කරන වෛරය ව්‍යාපාදේ එතකොට ව්‍යාපාදේ ලොකුම අවස්ථාව ඊට වඩා අඩු අවස්ථාව තරහ වෙනවා ඒකත් ඉක්මවාපු අවස්ථාව පීඩා ආයික පීඩා ලැබෙන අවස්ථාව ඊළඟ අවස්ථාව දුන්නස් අවස්ථාව දුන්නස් කියන කනගාන. එතකොට ඔය හතරම මෛත්‍රියට විරුද්ධයි. මෛත්‍රිය දිනු කරන ඇත්තා ඒක විරුද්ධ ධර්ම පාස්තු. ඔය වෙනකොට උන්න ආරම්භනේ මාපු වෙන්නේ වාගිරේ. මම වාගිර නැති වෙන්නේ. මම වාගිර නැති වෙන්නේ මම වෛර නැති මම වෛර නැති එතකොට Taman තුළින් වෛර අයින් වෙන හැටි තරකන්නේ තරකමින් මේක මෙන්න කරන්නේ ඇති සාදුරතේව කරගෙන යනකොට Taman ඒ හිත චිත්ත සංතානය වෛරයෙන් පිරිසිදු වෙච්ච වා ඇති ප්‍රයත්න කරනවා ඒක හොඳට වැටගෙනකොට ඒක ඇති. ඊට පස්සේ තරහ. තරහ කියන්නේ තාවකාලික ඒ ඒ වෙලාවට ඇති වෙන කුසේ කියන්නේ. ඒකට ඒකක් යාපාදේ මේ කොටස එතකොට මෛත්‍රියට විරුද්ධ දෙවෙනි කොටස. මම තරහ ඇත්තේ කියනවා. මම තරහ ඇත්තේ කියනවා. මම තරහ ඇත්තේ කියනවා. මම තරහ ඇත්තේ කියනවා. මම තරහ නැත්තේක් වෙමි මම තරහ නැත්තේක් වෙමි කියලා ওই විදිහට තරහේ රසාව කාලේ අවස්ථාවල ඇති වෙනා වූ චිත්ත විහාරය කියන මේ ව්‍යාපාදයේ මේ වෙලාවට ඇති වෙනවත් නැතිව මාදේශික පිළිහිදු වේවා කියන ප්‍රාර්ථනාව ප්‍රේතු කර ගැනීමයි. එතකොට ඒකත් කරගෙන විදිහට යනකොට එබැවිනි අවස්ථාවක් ඔය විදිහට ගලාම ඒකෙනු පිළිසිත වෙනවා. ඒක දෙවෙනි මෛත්‍රියේ දෙවෙනි අවස්ථාවයි. දෙවෙනි අවස්ථාව වශයෙන් ගන්න දෙන කායික පීඩා. කායික පීඩා නිසා ඉතේ ගැටුම් නැතිව. දුක් පීඩා නැත්නම් දුක් පීඩා මම දුක් පීඩා මම දුක් පීඩා නැත්නම් මම දුක් පීඩානත්තෙක් වෙනවා. මම දුක් පීඩානත්තෙක් වෙමි. මම දුක් පීඩානත්තෙක් වෙමි කියලා ඔය විදිහට තමන් තුළින් අර දුක් පීඩා ගැති අයින් වෙන හැටි අලගමු ඒකෙම සිටේ කිසිම. උදාහරණයක් මායිත්‍රි හුඟක් සම්පූර්ණ. තවත් එකක් තියෙනවා. දුම් කනගාටු නිසා හිතේ ඒ මෛත්‍රියට පාඩු ගන්න අවස්ථාවක් අනගා ඒකට විහාර කරන සෝපත් වෙනවා අනගාත්වෙන් අයින් වීම සෝපත් වීමක් හැම කොටසකින්ම සෝපත් වීමක් වශයෙන් කලසාගෙන හතරවෙනි කාරණයට මම සුවපත් වෙනවා මම සුවපත් වෙනවා එතකොට Tamante හිතන්න පුළුවන් හිත යොදන්න පුළුවන් අර පළමුවෙන් කියාපු වෛර වලින් මහත් වීමනුස්සෝපත් වීම. තරහින් මහත් වීමනුස්සෝපත් වීම. පීඩාවලදී මහත් වීමනුස්සෝපත් වීම. කනගාට දුක් ගොම්නසාගේ අතිවිදෙන අයින්නේ එයින් අයින්නේ දෙන්නේ සුවපත් වීම. මේ විදිය සුවපත් වීම කියන එක ලොකු වචනයක්. කවදාවත් හිතන්න පුළුවන් සුවපත් වීම. ඒක සුවපත් වීම කරන කාලගමී සමතේපත් වේවා. අර හිත දිහා බලාගෙනයි ඔය ටික හිතන්නේ. හිත දිහා බලන්න. මම සුවපත් වෙන්නා මම සුවපත් වෙන්නා මම සුවපත් වෙන්නා මම සුවපත් වෙන්නා මම සුවපත් වෙන්නා මම සුවපත් වෙන්නා එතකොට ඔන්න අතර ආකාරයකින් සමාගයේ සිට පාරිශුද්ධිය ඇති වෙනවා ව්‍යාපාදේ අයින් වෙන්නේ ආපාදයේ අයිමීමෙන් සමාදුල හතර ආකාරයකින් පාරිශුද්ධිය ඇති වෙනකොට ඔන්න මෛත්‍රී ලක්ෂණ. එතන මෛත්‍රී. නෑ මම මෛත්‍රී කෙරෙමි කියන අමුතුවෙන් කතාවක් කියන්න ඕම නෑ. මේ කරුණේ මෛත්‍රියට විරුද්ධ මේ කරුණ අයින් වෙනකොට ඕකේ චිත්ත සංකාමයේ බදා ගන්න, අල්ග ගන්න මෛත්‍රී. ඒ මුදුකම මොරොක්කම ඉතින් අර නැවත නැවත සෝපස් වෙනවා මම සෝපස් වෙනවා සෝපස් වෙනවා යනවා මෙනෙහි කරනකොට හොඳට තමන් තමන්ගේ ස්වરૂපය තමන්ට පේනවා ඒ වගේම හිතේ තන්පත්කමක් ඇති වෙනවා හිතේ නිවීමක් දැනෙනවා හිතේ තන්පත්කමක් දැනෙනවා තමන්ව තමන්ට හොඳට පේන හිතේ ඒ තාක්ම මේක කරගෙන කරගෙන යන්න ඕනේ මම වායුව නැති වෙනවා මම වායුව නැති වෙනවා මම තරහ නැති වෙනවා මම තරහ නැති වෙනවා මම දුක් පීඩා නැති වෙනවා මම දුක් පීඩා මම දුකක් වෙනවා මම දුකක් මෙන්න මේ විදිහට කරගෙන යනකොට තමන්ට තමන්ට මෛත්‍රිය සම්පූර්ණ ඊළඟට තමන්ට හොඳට මෛත්‍රිය සම්පූර්ණ වෙච්ච හැටියෙම ඊළඟට නවත්තන්න නැති තමන්ගේ හිතවතේ සම් සම්භාවනීය වශයෙන් සලකන හිතවතේ. ඒ හිතවතා මෙහි කළා හිත ඉදිරිපත් කරගෙන ඒ හිතවතාද මාගේ මේ එකවා හිතවතාද මා මෙන්න කියනකොට තමන්ගේ අර මෛත්‍රීමේ අදහසට හිත යොදා. මා මෙන්න මාගේ මේ හිතවතා කියනකොට හිතවතාද කියලා. දවතාද වෛර නැති වේවා වෛර නැති වේවා වෛර නැති වේවා තරහ නැති වේවා තරහ නැති වේවා දුක් පීඩා නැති වේවා දුක් පීඩා නැති වේවා සුවපත් වේවා සුවපත් වේවා විදියට මනසේ කරන්න ඕන හිතවතාවක් අර මේ තමන් තමයි ක්‍රී කරලා පුරුදු වෙච්චනාට පුරුදු වුණින් පස්සේ මේක ඒ ඒ විදිහට මෛත්‍රී කරගෙන කරගෙන යන අවස්ථාවේදී ඒ අනුව හිත දැම්පත් ඒ අනුව හිත දැම්පත් වෙනවා කියන්නේ අර තමාගේ හිතවතා මුදවට තමන්ට පේනවා වගේ ඇහැට පේනවා වගේ හිතට දැනෙනවා ඒ වාගේම නීවරණ වශයෙන් හිත සම්පත් කරන නීවරණයන්ගෙන් අයින් වෙලා බොහෝ දුරට හිත තැම්පත් වෙනවා. බොහෝ දුරට හිත තැම්පත් වෙනවා සාන්තව. ඉතින් ඒ සාන්තව ඒ විදිහට මෛත්‍රී කරගෙන කරගෙන යනකොට හිතවතාට ඒ හිතවත ආරමුණු කරගෙන හිත තියා ගන්න පුළුවන්. හිතවත ආරමුණු කරගෙන හිත තබා ගන්න පුළුවන් වෙනවා. තමන් හොඳට ඒ විදිහේ සලකපු හිතවත ආරමුණු කරගෙන ටික වෙලාවක් හිත තියා ගන්න පුළුවන් ඒ හිතවත ආරමුණු හිතවත් අරමුණේ ඒක සබාගෙන එක වෙලාවක් ඉන්න පුළුවන්. ඒක අත්හදා බලන්න ඕන කීප සැරයක්. ඉතින් හැටියකට හිත යොදන්න. ගමනක් යන වෙලාව වුණත් තමයි වෙන වැඩක් කරන වෙලාව වුණත් තමයි මොන අවස්ථාවක වුණත් තමයි ඉතින් හැටියකට හිත යොදන හිත යොදවන කිසි වෙලාවක් නෙමෙයි. හිත යොදනකොටම අර මුලින් අම්බමුතම හිත සම්පත් වෙනා නම් ඔන්න සම්පූර්ණයි. ඒකෙන් නැවත නැවතත් කරලා පුරුදු කරගන්න. ඊළඟට කරන්න දෙන්නේ මාධ්‍යස්කේ මේ හිතේ සාගන තාපිකක් ගන්න කියන්න තියෙන තවත් හිතුවතුන් නැත්තම් ඒ හිතවතුන් මේ හිතවකාට එක් කරලා ආ සියලු හිතවත් කියලා නැවත වරක් හිතුවා. එතකොට සියලු හිතවත් ඒක සම්පූර්ණ වෙනවා තමයි මධ්‍යස්ථයේ පිටිකේ. ඒ මධ්‍යස්ථයක් මධ්‍යස්ථ එක්කෙනෙක් අරගෙන මධ්‍යස්ථය ආද සූපත් වේවා සූපත් කියන එක කලගෙන අර මුලින් වාගේම වෛර තරහ දුක් පීඩා සූපත් කියන මේ වචන යෙදීම හුඟක් හොඳයි. ඇතන් විටක අර මධ්‍යස්ථ කෙනෙක් ගැන හිත යොදනකොට හිත දුර්වල වෙන්නත් ඉඩ තියෙනවා. නැවත නැවතත් අර හිතවතා අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න හිතවතා අරමුණු කරගෙන මෛත්‍රිය කරලා ඒ මෛත්‍රිය ඒ එක්කම අර මධ්‍යස්ථයට යොදන්න මධ්‍යස්ථ මේ ආද මේ මධ්‍යස්ථයාද මධ්‍යස්ථ තරස්ථාද මාමින්නෝ කියලා ඒක මෛත්‍රිය තමයි හිතයන් කිසි විදිහකින් දුර්වල වේගෙන යනවා නම් නැවත වරක් ආපසු ඇති. තමන් තමයි ශ්‍රී කරන හිතවතාට මෛත්‍රී කරන ආයි අර කොහාගෙන තුන්වෙනි අවස්ථාවට. ඒකත් සම්පූර්ණ වුණා. ඊළඟට වායුව කෙනෙක්. වායුව කෙනෙක්. ඒ වායුව අප්‍රියමනාප කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒ තාපත් ඔය විදිහට මාමින් මාගේ සෝතාමින් මග්ගස්යාමින් මේ අයිතවත් තන සාද මේ පුජ්‍යයාද වෛර නැති වේවා වෛර අරහණති වේවා දුක් පීඩානති වේවා සුවපත් වේවා කියලා එයාට සෝවිච්චයි ඒ විදිහේ මෛත්‍රී කරනකොට සමහර විට අමාරුකම් පැමිණෙන්න පුළුවන් කැළෙන්න පුළුවන් නැවත නැවතත් අලුත් ක්‍රියා කරගන්න තමන් මෛත්‍රී කරලා හිතෝදාන මෛත්‍රී කරලා මෛත්‍රී දිනු කරගෙන වාග්යස්ස ආරම්භ මෛත්‍රී කරලා මෛත්‍රී දිනු කරගෙන ඊළඟට අක්‍රියාමනාප වෙනාට මෛත්‍රී කරන කරගෙන කරගෙන යනකොට ඕම් එයාට මෛත්‍රී හරියක්. එතකොට දැන් කොටස් හතරකට මෛත්‍රී කරලා පොදු. තමන් හිතවතා මධ්‍යස්ථයා ආගිරි. ඔය හතරටම මෛත්‍රී කරලා හොඳට පොදු වෙන පස්සේ ඊළඟට කරන්න තියෙන මොකක්ද හතර දෙනාටම එකපාරට. පාටි එක. මෛත්‍රී කරනවා. මම මම වායන නැති වෙනවා තරහක් වෙනවා දුක් වෙනවා සුවපත් වෙනවා මාමෙන් මාගේ හිතව සාධවයි නැතිව තරහක් මාමෙන් මාගේ හිතවත් සුදු වායන ජීවිතා ආහාර ජීවිතා දුක් පීඩා නැති වෙනවා සුවපත් වෙනවා මාමෙන් කාගේ සුවපත් මධ්‍යස්ථයෝද වායන ජීවිතා තරහ නැති වෙනවා දුක් පීඩා නැති වෙනවා සුවපත් වෙනවා මාමෙන් මාගේ හිතව තුන්වෙනි මාගේ වාක්‍යයක් මාගේ අප්‍රිය අමනාප යෝදව වයන මම කියලා ওই විදිහට මම පිටවස්තු මධ්‍යස්තු වෛරිය මම මධ්‍යස්තු පිටවස්තු මධ්‍යස්තු වෛරිය කියලා පොතක් අතරේම පිටු දාන පිටු දාන පිටු දාන කියන්නේ හතරකම මෛත්‍රී කරගෙන කරගෙන යනවා ඒ මෛත්‍රී ගිරගෙන ගිහින් මේ මෛත්‍රිය හොඳට පුරුදු වෙනකොට මෛත්‍රී නිවනාන්දමට පුරුදු වෙනකොට මේ මෛත්‍රිය කියන එකේ ස්වභාවය මු르දුකම හිතේ මු르දුකම ඇතිවීම ඒ හිතේ මු르දුකම ඇති වෙනකොට හිතේ මු르දුකම එක්කම පොදු නැතිවකුත් ඇති වෙනවා පොදු මෛත්‍රී පොදු හැඟීම ඇති වෙනවා පොදු හැඟීම ඇති වෙනකොට මේ පුද්ගලයා ගැන හිතන්නේ කඩලලා යනවා. මම කියන එක පුද්ගලෙක් හැදීම. ඒකවතා කියන එකත් පුද්ගලෙක් හැදීම. මාධ්‍යස්ථය කියන එකත් පුද්ගලෙක් හැදීම. වාහිනිය කියන පුද්ගලෙක් හැදීම. ඒකේ ඒ පුද්ගල ගැන දෙවිල ගියාම ඉතුරු වෙන්නේ මොකද්ද? මෛත්‍රී සාගත අදහස්. පිළිසිදු මෛත්‍රී සාගත අදහස්. ඒ මෛත්‍රී සාගත පිළිසිදු අදහස ඇති වුණා නම් ස්ථාන හතරම මම හිතවතා මධ්‍යස්ථයා වෛරය කියන මේ හතරම එකක් විදිහට වැටේ. එකක් විදිහට වැටේ. මම කියලා වෙනසකුත් ඇත්තේ නෑ. හිතවතා කියලා වෙනසකුත් ඇත්තේ නෑ. මධ්‍යස්ථයා කියලා වෙනසක් ඇත්තේ නෑ. වෛරය කියලා වෙනසක් ඇත්තේ නෑ. මේ හතරේම තියෙන්නේ සත්‍ය සත්‍ය හැඟීමයි කියන්නේ. ඒ පුජ්‍යලයාට මෛත්‍රිය හොඳට සකස් වෙගෙන යනකොට සකස් වෙනකොට ඔය හතරේම ක්‍රියාව වෙනකොට අන්තිමේදී ඉතුරු වෙන්නේ සත්ත්ව සංඥාව. සත්ත්ව සංඥාව ඉතුරු වෙනකොට කැඩිලා ගියේ මොකද්ද? සීමා. සත්ත්ව සීමා කැඩිලා ගියා. ඒ දෙවිදිච්ච සීමාවල් කැඩිලා ගියා. මේ සීමා හතරක් සීමා හතරයි ආත්ම සීමාම ඊටවත් සීමා මධ්‍යස්ථ සීමා වායු සීමා සීමා හතරකට කොටස් කරගෙන ඉන්නේ මේ ලෝකයම එතකොට මුළු ලෝකයේම මගේ දෙකේ පොදුවා මෛත්‍රී භාවනාවේ සත්‍යය බලය අත්තුත් නම හංගාවේ දුරු වුණා අර මොදනාවේ සීමා සංඥාව දෙවියන්ගේ සතරට අන්න එතකොට මේ මෛත්‍රියෙන් ඉතාම දුරටත් වෙනවා. සීමා සම්ප්‍රේද අවස්ථාවේ සීමා සම්ප්‍රේදේ කියන්නේ මෛත්‍රී භාවනාව ඉතාමත් අවස්ථාව. සීමා සම්ප්‍රේදේ සීමා නැති. එතකොට ඒ ඒ විදිහේ වැඩ කරන අවස්ථාවේදී ඒ යෝගාවචරය මේක පහළ වෙන සත්‍ය සංඥා මුළු බඳින්ම සියලුම සත්‍යය කියලා හඳුන්වනවා. යන සියලු සත්‍යය කියලා වචන පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ යෝග ආයතනයක මොනවාද අවස්ථාවේ. අන්න දෙන්නේ යෝග ආයතනය යෝග ආයතනය යන්නේ නැතුව මෛත්‍රී භාවනාවේ ශක්තිය බලයෙන් කත්ත කියන සංඥාව ඉතුරු වුණා අර භේද සංඥාවක් සීමා සංඥාවක් ගෙවිලා එතකොට අන්න එතකොට මේ මෛත්‍රිය ඉතාම දුරට අපේකට ගියා සීමා සම්භේද අවස්ථාවේ සීමා සම්භේදේ කියන්නේ මෛත්‍රී භාවනාවේ ඉතා උසස් අවස්ථාව සීමා සම්භේදේ සීමා නැති එතකොට ඒ ඒ විදිහේ වැඩ කරන අවස්ථාවේදී මේ යෝගාවචරයගේ හිත කාල වෙන්නේ සත්ත්ව සංඥාව. මුළු මනින්ම සියලුම සත්‍යෝ කියන හැඟීම. දැන් සියලු සත්‍යෝ කියලා වචනේ කාමිච්ච කරන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයේකට ඔන්න ඔය අවස්ථාවේදී. අන්නේ දෙන්නේ යෝගාවචරය අර දේහ අවස්ථාව ගන්න නැතුව සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිර්භය වෙත්වා කියලා වෙන වචනයකින් වරේ අවස්ථාවේදී වරදක්. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිර්භය වෙත්වා කියන මෙන්න මේ කොයි වචනයකවත් ඒවා කාට කමක් නෑ. ඒ වගේම සියලු සත්ව කියන වචනේ අවස්ථාවේදී ගන්නවා. ඒ විදිහේ සියලු සත්වයෝ කියන හැඟීමෙන් යුක්තව වයිසේ සිත පවත්වාගෙන යනා වූ යෝගාවචරයාට ඒ සියලු සත්‍යයන් අරමුණු කරගෙන සිතේ සමාධිය ඇති වෙනවා. සිත සමාධි, සිත ඒකාග්‍රතාව සමාධිය ඇති වෙනවා. සියලු සත්‍යයන් අරමුණු කරගෙන ඒ සියලු සත්‍යය දෙනකොට ඔබගේ විකට අර සියලුම සත්‍යයන් තමන් ළඟ ආස හැමතැනම සිටිනා යම් තාම් සත්කොට සත්‍යස්සා ඒ සියලු සත්‍යය මනෝ අස්ත්‍ර එකක් එකක් පාසා නිම්මම තනනවා නෙමෙයි සියලු සත්‍යය වශයෙන් ඕකේ විතරයි ඒ නිදිනේ සියලු සත්‍යය අරමුණු කරගෙන බොහෝ වේලාවක් සිට පවත්වාගෙන බොහෝ වේලාවක් සියලු සත්‍යෝ සෝගතත්වා සියලු සත්‍යෝ නිබ්බානත්වා සියලු සත්වෝ සිසිල් නිදොස්වාගෙන ඒ විදිහට සබහායනාව කරගෙන කරගෙන යන අවස්ථාවේදී කරගෙන යන අවස්ථාවේදී අර සත්‍ය අනිත් අනුව ඒකමව දෙනකොට ඒ සිතම සිතේ ආරම්භ පදංශ ප්‍රකට වෙන්න ඒක හොඳට පැහැදිලි වෙනකොට සිතේ ආරම්භ ප්‍රකට වෙන්නේ ප්‍රධානයි. ඒක හොඳට ප්‍රකට වෙනවා නම් ඒකේ ආරමුණක් ප්‍රකටව දැනගන්න පුළුවන්. එතකොටම මානසික හිතවලදී සමාධිමත් හිත ප්‍රමුඛ පවතින අවස්ථාවේදී අර සත්‍යාරම්මණය තවත් නිරෝධ ප්‍රකටව රැකෙන්න පටන් ගන්නවා. මේ සත්‍යාරම්මණය සත්‍යයන් වශයෙන් වැඩිගෙන වැඩිගෙන ගිහින් අන්තිමේදී බොහොම ඈතින් තේරෙන්න පටන් ගන්නවා ඒක ආලෝකය. ආලෝකයක් නිකන් රවුමක් ආලෝක රවුමක් පටන් ගන්නවා දැනෙන්න පටන් ගන්නවා ඒ රවුම ආලෝක එළියක් තෙමෙන්න පටන් ගන්නවා මේ එළිය තව තවත් ප්‍රකට වෙනවා ඒකම තව තවත් එහාට භාවනා කරගන්නවා ඒ විදිහේ භාවනාව කරගෙන යන අවස්ථාවේදී අන්තිමේදී අර ආලෝකමත් ස්වභාවය කරගතිය තමන්ගේ හිතට හොඳට වැටෙන වැටීගෙන ගිහින් අන්තිමේදී ඒ ආලෝක පුංජයක් පිටක් තියෙන මේ දෙක කලින් ඈත් වෙලා ඉතිරිලා. ඈතින් ඈතින් වගේ ඉතින් අන්තිමේදී අර ආලෝකවත් ස්වභාවය ඇතුළත මේ හිත නිමිත්ත දස්සා වාගේ වෙන්න පටන් එතකොට මේ දෙකම හිතයි අරමුණයි දෙක එකට එකතු වෙනවා. අන්න එකතු වීමයි මෙන්න මේ අර්පණ ප්‍රථම ධානය කියන කියන්නේ ධානය වශයෙන් සලකන් තියෙනවා. අන්න ඒ විදිහේ පහළ වෙනින් සත්‍ය නොවස්වාන කරනකොට සෝපස්සත්වා කියන සත්‍යෝ නිදුක්කත්වා නිරෝධීත්වා සෝපස්සත්වා කියලා මෙහි කරමින් එහෙම කියාගෙන ඒකෙන් හිත අයින් කරන වෙලාවකට ඒකට හිත අතුල් කරන වෙලාවකට අධිෂ්ඨාන කරගන්නවා නම් මෙච්චර වේලා මේක ඉඳ තියා ගන්නවා ඊළඟට මේ වේලාව ඉවරුනේ පස්සේ ඒකෙන් හිතාන්නේ ඊළඟට ආයෙකට අසු කර ওই විදිහට ඒක පොරුදු කරගන්නවා එන්නේ පොරුදු වෙන්නේ අක්‍රමයක් කියනවා අන්තවස්තාවේ සම්පූර්ණ ආකාරයෙන්ම දියුණු වුණාම ඊළඟට දෙවෙනි ස්ථානය ලබා ගන්නවා ඊළඟට තුන්වෙනි ධ්‍යානය ලබා ගන්න ඊළඟට හතරවෙනි ධ්‍යානය ලබා ගන්න පුළුවන් වෙන සාමාන්‍ය අන්තිම ධ්‍යානය ලැබෙන්නේ නැහැ උපේක්ෂා ධ්‍යානය ලැබෙනවා මුලින් තිබෙනා වූ ධ්‍යාන හතරම තුන ලබා ගන්නට පුළුවන් වෙන මේ විදිහේ ලබාගත් ධ්‍යානයක් ඇති කරගත්තොත් ඒ යෝගාවචරයට භාවනා කරන්න බොහෝම ලේසියි කියන්නේ මේකෙන් හුඟක් පහසු ගන්න ඇති වෙනවා විදියට කරගත්තොත්. ඒ මානසික භාවනා ශක්තියෙන් විදර්ශනා භාවනාව ඉතාම හොඳින් ගෙන යාමට පුළුවන්. ඉතාම හොඳින් ගෙන යාමට පුළුවන් වෙනවා කියන්නේ ඇතන් විදකම විදර්ශනා භාවනාව කරගෙන යන අවස්ථාවේදී බාහිර උපතර වැටේ. බාහිර වශයෙන් මේ අසුරු කරන්නන් දෙන්නේ යම් කිසි බාධාවල් ලැබුණා භාවනා කරගෙන යාම. ඒකම අවස්ථාව ආපු හැටියේම මෙන්න මේ භාවනේ මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙන එක නැවතකට සංවැදින එකට ඒකෙන් යුක්ත වෙලා ඉඳගෙන මෙනෙහි කරනවා ඒ බාධක නැති වේවා. ඒ බාහිර තිබෙනා වූ සියලු බාධාවන් පිළිතුරු නැති. කොයි තරම් ලොකු බාධාවක් තිබුණත් මෛත්‍රී ධානයකට සමවැදිලා අධිෂ්ඨාන කරාම ඒ සම්පූර්ණයෙන්ම නැතිවෙලා සියලුම බාධාව එතකොට මායන භූත දෝෂ වශයෙන් ඇතිවෙන ග්‍රහාප වශයෙන් ඇතිවෙන බාධ භූත දෝෂ වශයෙන් ඇතිවෙන තමන්ගේ ශාරීරික ධාතු කෝපයෙන් බාධා ඇතිවෙන ඒවා තමයි බොහෝ ප්‍රයෝජනයි මෛත්‍රියට සම්රාජිකායව අදිස්ථාන කරනකොට මේ කෝප වෙච්ච මේ දෝෂය අයින් මේවා කියලා අදිස්ථාන කරනවා. ඉතින් ඒක කොහොමද කියන්නේ? මෛත්‍රියට සම්රාජිකායව අදිස්ථාන කරනවා. එතකොට ඒ වගේම දැන් බොහෝ විට යෝගාවචරය කරනකොට පරදරන් ඕ ඉඳගෙන වැඩි වේලාවක් ඉන්නකොට වේදනාවෙන් පීඩා වේදනාවෙන් පීඩා ඇති වෙනකොට මේ ධානයක් නැත්නම් සාමාන්‍යයෙන් ධර්මද්ගරමයි ඉතිරි කළා පුරුදු කළා තියෙනවා නම් ඒ මෛත්‍රී හිත අර වේදනාව කියන තරට පිට යොදුහාම යොදලා ටික වේලාවක් මෙහෙම කරනකොට අර අද වේදනාව නැති වෙනවා අද වේදනාව මේ පොළවේ පැස්කම එතකොට කොණ්ඩේ පැස්කම වාඩි පැස්කම අතපය පැස්කම ඔය ආදී දේවල් අද දේවල් වෙනවා හොඳට මෛත්‍රිය මොහොන් කළා මෛත්‍රියට සමවදින්න පුළුවන් නම් සමවැදෙනවා ඒ නැදී සිට අධිෂ්ඨාන කරනවා අරගෙන සාමාන්‍ය මෛත්‍රිය දිනු කරගත්ත කෙනෙකුට උනත් ඒ මෛත්‍රීමය අදහසින් යුක්තවර කෙරෙහි දාගෙන මේ මෛත්‍රී බලයේ දිරදානවාගේ අන්තස්ස තුළ අපේක්ෂා කරලා ඒක ධර්මවල යෝගාන්තයෙන් කිච්ච විශේෂයෙන්ම භාවනාවට මේ ප්‍රයෝජන හදුවේ ඉස්සලපා බලලා මේ මෛත්‍රිය හොඳට දියුණු කරගන්න මහන්සි ගන්නවා මෛත්‍රිය හොඳට දියුණු කරගත්තාම අභ්‍යන්තර වශයෙන් පවතිනවාද බාහිර වශයෙන් පවතිනවාද හැම භාගයක් මායින් කරගෙන භාවනා විදිහට කරගෙන යන්න පුළුවන් අනිවාර්ය භාවනා එනිදු භාවනාව සතර කමඨාන වශයෙන් අතුරු භාවනා කායගත සති භාවනා වශයෙන් ඒක දිනු කර ගන්න පුළුවන් ඊළඟට හතර වෙනි කාරණේමයි මරණානුස්සතිය මරණය ගැන කල්පනා කරනවා එතකොට මේ දෙකක් මේ විදිහටම අපිට ආදුරට දිනු කරගන්න. මේ විදිහට මේ විදර්ශනා භාවනාව යෙදෙන තුන්වෙනිට ප්‍රධාන වශයෙන් මූලිකම මතක් කළේ ධාමක භාවනාව. ඒ භාවනාව විදර්ශනා භාවනාව කරගෙන යන අවස්ථාවේදී විදර්ශනාව හදන බතර හඩ වෙනවා. හඩ වීමට හේතු වෙනවා. ඒකාවින් ඇති වෙනවා. කම්මැලිකම් ඇති වෙනවා. මේ බඳු අවස්ථාවලදී මේ බුද්ධාමක භාවනාව කල්ලාක් කියන දේවල් අනුකූල සම්පාදිත කරගන්න. ඉනිදී ඇති කරගන්නකොට අර දුරවරකම් මගහැරලා හිතේ බලවත් උනන්දුවක් ඇති වෙනවා. ඒ ඉඳන්ට විදර්ශනා භාවනාව ඒ වගේම අර විදිහේ බාහිර බාධාවක් අභ්‍යන්තර බාධාවක් එතකොට මේ පීඩාවක් එතකොට බාහිර සුඛෝපායන කියන බාධාවක් මොනවාම් කිසි බාධාවක් ඕකමේලා කියනවා මේ මාර්ගය ඒක නැති කර ගන්නට පුළුවන් ඒ වේලාවට මාර්ග දර්ශනාව කරගෙන යන අවස්ථාවේදී අර විද්‍යුත් ගතියක් ඇති වෙනවා නම් අර විදර්ශනාව නවත්තලා ඉවරගෙන ඊළඟට මානසිකව මම පුරුදු කරමු මානසිකව උපකාර වෙනවා නැවත නැවතත් මානසිකව කරනකොට ආරව සංසිඳලා ඊළඟට ආය පටන් ගන්නවා ඒ වගේම රාගාදී අදහස් වලින් සිත දුර්වල වෙන වෙලාවන් කියන මේක සිලෝක වෙන අවස්ථාවල් කියන ඒ බඳු අවස්ථාවලදී වැඩි වෙලා ඉන්නේ වැඩි වේලාවක් වැඩි මොහොතක්වත් වැඩි නැතුව ඒ එක්කම වාගේ විදර්ශනාව නවත්තා සිතේ දන්නවන කටිස්කෝල මනසිකාරය භාවතාවක භාවනා කරගත්ත පුරුදු කරගත්ත ඒ භාවනාවක සිතින් සුදුගාමී හදත් හැදීම ඒක සකස් වෙනවා. බොහෝමත් ප්‍රයෝජනයි නව ජීවිතයේ කරගෙන. ජීවිතේ නවයේ පුරුදු කරගත්තාම කාම සංද යස දිරිපත් වෙච්ච හැදීම සම්පූර්ණයෙන්ම පුරුදු කරගත්ත ඒක දිරිපත් වීමෙන් දිරිපත් ඒ දිනු කරගත් ආරමුණ ඉදිරිපත් වීම හා සමගම ඒ කාම සංදේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. වන්දන විද්‍යාවේ සබාවය. ඒක දිනු කරගන්න ඕන නව කීයකේ ගාක් හොඳයි. එතකොට ඊළඟට මරණපති දිනු කරගත්තාම කම්මැලි කම එපාකම අරතිය අතිවිච අවස්ථාවකදී මෙතන තමන් දිනු කරගත්තා මරණපති විදිහට කරගත්තා හැදී දැන් දැන් මරනවා කියලා කියනකොට ඉක්මනටම ඕනන්නේ භාවනාව කරන්න බැරි වෙනවා. මේ විදිහට සතර ගමතහන් වලට කියන්නේ මේ චතුර ආරක්ෂා ආරක්ෂා සතරේ කියනවා. ආරක්ෂා සතර මේ විදර්ශනා භාවනාවට ආරක්ෂා සතරක් කියලා තේරුම් ගන්න. ජීවිතය ආරක්ෂා කරනවා පමණක් නෙමෙයි විදර්ශනා භාවනාව රැකගෙන පවත්වා ගැනීමට උපකාර වෙනවා. මෙන්න මේ විදිහට විදර්ශනා භාවනාව පටන් ගන්න කලින් මෙන්න මේ අන්දමට මේ සතර සමතහන් හොඳටම සාහවුරු කරගන්න. හොඳට ඉස්තරව දිනු කරගන්න. ඉස්තරව දිනු කරගත්තාම කිසිම බයක් ඇතිවීමක් නැතුව මත්තක විදර්ශනා භාවනාව කරගෙන යන්නට පුළුවන්. විදර්ශනා භාවනාව කරගෙන යන කෙනෙකුට මේ පිළිය බාධාවල් ඇති වෙනවා. විතරක නිසා බාධාවල් ඇති වෙනවා. විතරක නිසා විතරක දිගට ගිහිල්ලා ඉවර වෙලා ඒකම කාමච්ඡන්දයට හැරෙනවා, සංහාවට හැරෙනවා. මේ විදිහේ ආසාවල් අරගෙන ඒ නිසා විතරක වලින් පරිසම් වීමටත් මෙන්න මේක ඉතාම උපකාර වෙනවා මේ සතර සමාධිය. ඒ වගේම අර බාහිර වෙන වෙන උපද්දරව. එතහ ආදී ආරක්ෂා වීමටත් මේ සතර සමතහන් උපකාර වෙනවා මෙන්න මේ නිසා වේදනාවල් වලින් ආරක්ෂා වීමට විචාරක වලින් ආරක්ෂා වීමට නොකඩවා භාවනාව දිගට කරගෙන යාමට මෙන්න මේ සතර සමතහන් වලින් ලැබෙනා වූ ප්‍රයෝජනෙ කියලා අවසන් කරන්නට ඒ නිසා අද මතක් කරන්න තියෙන මතක දැන් සමාරාත්ව භාවනාව කරගෙන යනවා. සමාරාත්ව ආරම්භ කරන්න සූදානම් වෙනවා. ආරම්භ කළා ඉන්නවා සමාරාත්ව. මේ හැම කෙනෙකුටම ප්‍රයෝජන වෙන අන්නෝටයි අද මේ කරුණු මතක් කරේ. මේ හතර ගමතහන් කාටත් ප්‍රයෝජන හොඳට සාර්ථකව සකස් කරගත්තාම එනිසා බුද්ධානුස්සතිය මෛත්‍රිය කායගතාගතිය මරණ සතිය කියනවා මේ සතර ගමතහන් හොඳට සහවුරු කරගෙන සකස් කරගෙන දිනු කරගෙන මාතක බලාපොරොත්තු වන්නා විදර්ශනාව කරගෙන යාමට අනිස්ථාන කරගන්නට ඕන ඒ අනිස්ථාන කරගෙන අපි දවසේදී අදමදාමින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් අපි පිළිපද කරගත්තේ මෙන්න මේ විදිහේ සතර සමතහන් වලින් සාර්ථක අන්දමින් ආරම්භයක් කරන්නට පුළුවන් වෙන නිසා බුදුරජාණන් වහන්සේගේ අර මුල් අවවාදේ මතක තියාගන්න. නෛදං කුසල ආරම්භ නෛදං අස්තේන ධාමක නිබ්බානං අභිගම්තක්කං සම්බුද්ධං සම්පතෝ. සියලු සේකට සිනින්නම් මේ නිවන අවබෝධ කර ගැනීමට ස්වල්ප ආරම්භයෙන් පුළුවන් වෙන්නේ නැහැ කියලා තමයි වදාලා. ඒ වදාලා පූලේතනාව අනු ස්වල්ප ආරම්භය කියන්නේ යම් ධර්මාරම්භ. ඒ යම් ධර්මාරම්භයක් නෙවෙයි ලෝකෝ සෑහෙන ආරම්භයක් තියාගන්න. සෑහෙන ආරම්භය. කියන්නේ ස්ථිර ආරම්භය. ස්ථිර ආරම්භය නම් මෙන්න මේ විදිහට සතර කමතා ස්ථිර වශයෙන් ඇති කරගෙන මේකට බහින්න ඕන. එතකොට ලෝකෝ ආරම්භයක් වෙනවා. ඒ වාගේම ස්වල්ප උත්සාහයක් නෙමෙයි ලොකු උත්සාහයක් ගන්න මහන්සි ගන්නවා. ජීවිතේ පරදුවට කපා. මේ වැඩෙන ජීවිතේ ඉදිරිපත් කරගෙන ජීවිතේ ගියක් මේක නතර කරන්න නැතුව මේ කරගෙන යනවා කියන සංකීර්ණ පිළිවෙලට භාවනාවේ දෙන්න මහන්සි ගන්නවා. ජීවිතේ ආසාව කාය පිළිබඳ ආසාව මේව අතහැරලා අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කුසත් සත්‍යයක් නිවන් අවබෝධ කරගැනීමේ සත්‍යයක් මේක ලබා ගැනීමට මේ ආසාවල් තියාගෙන පුළුවන්. දැනීම් තියාගෙන පුළුවන් කමක් නොයෙක් දේ සම්බන්ධව දැනීම් තියෙනවා. නොයෙක් දේවල් කුංචි දේවල් ලොකු දේවල් සමහර විට තමන් හිතනවා ලොකු කියලා. ධර්මයන් උදල්වා නැත්නම් එනිසා මොනම බැඳීමක්වත් තියාගන්න ඕනේ. බැඳීමක් නැතුව දැක විහාගෙන විදේතම භාවනාව කරගෙන යන්න ඕනේ. තියෙන අද අධිෂ්ඨානයක් තියාගන්න ඕනේ. ඒ විදිහේ වීර්යයක් යොදා ගන්න ඕන. ඒ විදිහේ වීර්යයක් යොදාගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මේකෙන්වත් යෝගාවතර පිළිස තම තමන් බලාපොරොත්තු වන්නා වේ සමාධිය ඉක්මනින්ම සාධා ගැනීමට මේ විදිහේ හතරකම සාස්ත්‍රෝ කරගෙන යනදු සාතව දරවන භාවනාවට බාධින් වන භාවනාවට බැසවා සමාගයේ ජීවිතයේ අතත් සමාගයේ ශරීරයට හානියක් වුණත් භාවනාව නවත්තන්නේ නැහැ කියන සාදාදිස්ථානින් යුක්තව කටයුතු කරගෙන යන අවස්ථාවේදී තමන්ගේ බලාපොරොත්තු ඒකාන්තයෙන් සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා ඒගාමී සාර්ථක වූ ප්‍රතිපත්ති බලයෙන් තම තමන් බලාපොරොත්තු වන්නා වූ උත්පන්න නිර්වාණ පදාර්ථයේ කාන්තේම සාක්ෂාත් කරගැනීමට අත්‍යවශ්‍ය වේවා